මේ අද පවත්වන්නේ විශේෂයෙන්ම මහා පින්ඩෝල භාරද්වාජ සූත්‍රය කියන වටිනා සංයුත්ත නිකායේ මහා වග්ගයට අයිති වෙන වටිනා සූත්‍රයක් අනුව ටිකට පවත්වාගෙන යන ලබන ධර්මදේශනා මාලාවේ තුන්වෙනි අවස්ථාවයි. ඉතින් මේක ඉස්සල්ලා අපි අවස්ථා දෙකක සූත්‍රයේ අවස්ථා දෙකක් ඉදිරිපත් කරගත්තා. අද ඒ එදා ඉදිරිපත් කරගත්ත දෙවෙනි අවස්ථාව සම්බන්ධයෙන් විස්තර ටිකක් බෞද්ධ ඥාන සම්බන්ධ අදාළ දැනුම් ටිකක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්ඩෝල බහාරද්වාජ සූත්‍රයේදී සිදු වෙන්නේ අරණ්‍ය වාසීව භද්‍ර යෞවන වයසේ ගත කරන ස්වාමීන් වහන්සේ නමකුත් ඒ රටේ කොසඹෑනුවර රජ වෙලා හිටිය ඒ කාලේ රාජ්‍ය විමසන ලද ඒ උදේනි රජුරුවත් අතර ධර්මමය සංවාදයක් සාකච්ඡාවක්. එතනදී ඒ අපි මතකයේ ටිකක් අවසන්ඩ අලුත් කරගන්න උත්සාහ කරොත් ඒ රාජ්‍යරුවන්ට සැකයක් නැත්තම් දැනගත යුතු කාරණාවක් වශයෙන් ඉස්මතු වෙන්නේ මේ ජීවිතයේ ප්‍රථම වයසේ භද්‍ර යෞවන වයසේ කලු කෙස් ඇතිව ගත කරන කාම ක්‍රීඩාවන් වල තාම යෙදිලා හැඟීමක් නැති මේ පින්ඩෝල භාරද්වාජ වාගේ ස්වාමින් වහන්සේලා කොහොමද මේ එක එකසර මේ පිරිසුදු පිවිතුරු Brahmacharya රකින් මුළු ජීවිතේ පුරාම Brahmacharyaට පොරොන්දු වෙලා ගත කරන්නේ කොහොමද කියන වෙන්න පුළුවන් දෙයක්ද කියන සැකේ. ඒක ওই රජුරවන්ට ඇති වුණාට මුළු ලෝකෙටම ඇති වෙච්ච ප්‍රශ්නයක්. කවදාකවත් ලෝකයා හිතන්නත් අමාරුයි හිතන්නෙත් නෑ කොහොමද මේ මුළු ලෝකෙම වශයෙන් පවත්වන මේ තෘෂ්ණාව, කාම තණ්හාව තියේදී මේ පරිසුද්ධං බ්‍රහ්මචර්යයන් කියන දෙයට මේ පිවිතුරු බ්‍රහ්මචර්යය රකින්න කොහොමද කියලා. ඉතින් ඒක පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ උත්තර දීම මුලින්ම හරීම කෙටිම උත්තරේ නෙවෙයි ලැබෙන්නේ. ඒක අපිට වාසියට හිටිනවා මොකද ඒ ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමයෙන් තමයි ගැඹුරක් දකින්නේ ඒ ගැඹුර දකින්නත් ඒ රාජ්‍යරුවන්ගේ ප්‍රශ්න කිරීමම තමයි හේතුව. ඒ ඉස්සල්ලාම ඒ ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ තමයි අපි පළවෙනි දවසේ මතක් කරගත්තේ මහරජා අපි මේ මාතුමත්තිසු මේ කියන විදිහට මාතා මවක් හා සමාන වයස්ගත කෙනෙක් දැක්කොත් මාතු සංඥාන් උපට්ඨ වේදී. මවය කියලා හිතාගෙන සංඥාවෙන් කටයුතු කරනවා. රාගයට එන්න දෙන්නේ නැහැ. භගිනේ මත්තීසු සහෝදරියක්ගේ මත්තමේ වයසේ කෙනෙක් දැක්කොත් සහෝදරයෙක් කියලා හිතනවා. දීතු මත්තීසු ඊටාම කුඩා දැරිවියක් මේ දුවක් දැක්කොත් දුව යන සංඥාව ඇති කර ගන්නවා. එතකොට අපිට රාගය පහළ වෙන්නේ නැහැ. එතකොට රජ්ජුරුවෝ ඒ ස්වාමීන් වහන්සේට ගෞරවය ඉතුරු කරලා ධර්ම ගෞරවයත් ඉතුරු කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ශේෂ්ඨයේදී ඔබතුමා ඔබ වහන්සේගේ දැනුම මඳ බව පේනවා. ඒ මොකද මේ කාමය ඇති වුණාට පස්සේ මේ මව හා සමාන කෙනෙක් එක්කත් කාමයේ බැඳීම දුව හා සමාන කෙනෙක් එක්කත් කාමයේ බැඳීම සහෝදරයෙක් හා සමාන කෙනෙක් එක්ක කාමයේ බැඳීම කියන කෙච්චර ලොකු දෙයක් නෑ. ඒ ඔක්කොම තියෙන්නේ ඔය ඒ කාමයේ ඇවිස්සලා එනකන් තමයි ඔය ශිෂ්ට ගති නෑදෑකම් ඔක්කොම තියෙන්නේ. ඒක ඇති වුණාට පස්සේ මොනවත් නැහැ කියලා. එතකොට මේ අහනවයි රජුරෝ මේ ස්වාමින් වහන්සේට පොඩි ඉංගියක් පවත්වමින් නැද්ද ස්වාමින් වහන්සේ මේට වැඩිව මේට බරපතල විදිහට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ක්‍රමයක් ඔබ වහන්සේලාගේ මේ Brahmacharya ජීවිතේ. එතකොට ඒ මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා බුත්තං හේතම් මහරජ භගවතා ජානතා පස්සතා රහතා සම්බුද්දේන කියලායි මහරජය අපේ මේ භාග්‍යවත් වූ හරියත් වූ සියල්ල දන්නා වූ සම්මා සම්බුද්ධ ඥානanse අපිට මෙහෙම කියලා තියලා තියෙනවානේ මොකද්ද හේතතුන් මේ වික්කවේ මහණෙනි මේ එව් නැත්තම් මෙහෙම බලව් ඉමමේව කායං උද්දං පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තම් පූරං නානප්පකාර අසුචිනෝ පච්චවේකත මේ ශරීරයේ පාතලයෙන් මැත්තේ කෙස් පාලයෙන් යට හැම පරියන්ත කරගෙන හැම සීමා කරගෙන මේ ශරීරයේ මේ විවිධාකාර අසුචින්ගෙන් පිරී ඇති මේ ශරීරය ඒ නුවණින් සලකා බලන්නේ කොහොමද මේක මේ ඉම අත්ථි ඉමස්මින් කායේ මේ මගේ කියන වචනේ විතර පාවිච්චි කරන්නේ ීමස්මින් කායේ කියන වචනේ පාවිච්චි මේ කයෙහි එතකොට අර ආත්ම සංඥාවෙන් හෝ ජීවි උපාදීනක සංඥාවෙන් නෙවෙයි ගන්නෙ කය මේ කයේ අත්ථි ඇත්තේය මේ කයේ ඇත්තේ මොනවද කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදි වශයෙන් කෙස්ය ලෝම්‍ය නිය දාත්‍ය සමය ආදි වශයෙන් මේ තජ පංචකේ ඊගාවට වගේ පාඨවි වලට සමාන අල්ලන්න පුළුවන් හැඩයක් අරගෙන තියෙන කොටාක මේ 20කුත් ද්‍රවාකාර කොටස් 12කුත් නැත්නම් ආපෝ කොටාස 12කුත් සහිත මේ දෙතිස් කොටාසේ අපිට සරුවචනාංශය කියලා දීලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි ගියේ පාන මාතු කරගත්ත මාතු කාඩගත්ත කතාව. ඒකෙදී අපි තීරුම් කරගත්තා ගිය පාර මේ මේ සරුවචන් වහන්සේ මේ දෙතිස් කොටාස භාවනාව වගේම විශේෂයෙන්ම Brahmacharya යෙදී සිටින භික්ෂුන් වහන්සේලාට ස්ත්‍රී පක්ෂයේ කෙරෙහි Brahmacharya යෙදී ගත කරන <clears throat> භික්ෂුණීන් වහන්සේලාට පුරුෂ පක්ෂයේ වෙනුවෙයි තවත් අවතුම් පැවතුම් රාශි වශයෙන් දේශනා කළා කියලා. මුළුන් තරම් අරසවලා කටයුතු කරන්නයි කියලා. නමුත් මතු වුණොත් ඒ රාගයක් ආසාවක් එතකොට මේ කියන විදිහට අසුභ සුබ පැත්තෙන් බලන්නේ නැතුව අසුබ පැත්තෙන් බලන්නට <clears throat> මේ දෙතිස් කොටාස පිළිබඳ යෝජනාව සර්වචනාසේ කරලා තියෙනවා. මේ දෙතිස් කොටාස භාවනාව ඔය ලංකාවේ ඉස්සර ඒ කියන්නේ අර බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේ ගා ප්‍රසිද්ධව තිබිලා තියෙනවා. ඒ හැම මේ අටුවා කතාවල එතනින් ගියාම විසුද්ධි මාර්ගයේ වාගේ පස්සේ සංග්‍රහ වෙච්ච පොත්වල කොහොමත්ම විශේෂම ලංකාවේ සිද්ධ වෙච්ච විස්තර රාශි රාශි වශයෙන් ගෙනහැර දක්වලා තියෙනවා මේ Brahmacharya රැක ගන්න විතරක් නෙවෙයි ඒ අසුබ කර්මස්ථානයේ දිගේ ඉදිරියට ගිහිල්ලා ඊගාවට වැඩි යුතු විපස්සනා මාර්ග පවා වඩ아가න ඉදිරියට කටයුතු කරපු මේ මහා වීර ධීර ස්වාමීන් වහන්සේලා යෝගාවචරයන් පිළිබඳ කතා කොහොම නමුත් ඒක මෑත කාලේ වෙනකොට සෑහෙන වැලිතලාවට කාලේ වැලිතලාවට යට වෙලා <coughs> අපිට ඉතුරු උනේ ඔය ආරක්ෂක භාවනාවක් විදිහට. චතුරාර්යක භාවනා කියන ථේරවාද සාසනයේ බොහොම ප්‍රසිද්ධ ඒ වගේම කාලයක් තිස්සේ රැකගෙන ආපු භාවනා ක්‍රමයකට. නමුත් මේ අසුභ භාවනා පිළිබඳව බොහෝ දෙනෙක්ගේ ඇත්තේ අසුභම වූ සංකල්පයක්. බොහෝ දෙනෙක් ඒක ඇතර රුචියට පිළිගන්න ගතියක් නැහැ. ඊට වැඩිය ඒක බොරුවක් නෙවෙයි කිව්වොත් බුද්ධානුසුත්‍ර මෛත්‍රියට වැඩි කැමැත්තක් දක්වනවා. අසුභ භාවනාවට ඉතර කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම තමයි අසුභ භාවනා පිළිබඳව බහුසුත ඥාන ලබා ගැනීම අදහසින් හෝ ටිකක් හොයලා බැලුවොත් ඒකේ ගොඩාක් ඔය මේ මේ අන්ධකාර දැන් තේරුම් බේරුම් කරගන්න බැරි දැන් රාශියක් තියෙනවා. ඒක මේ බුද්ධ දේශනාවේ ওই කියන පාඨවල මොනවාක්වත් ඇත්තේ නැහැ. නමුත් ඒක පිළිබඳව මේ පසු කාලීනව ඉදිරිපත් කරගත්ත ඒ අටුවා මතවල තාම පිරිසුදු නැති නමුත් හුඟක් හොයලා බලනකොට මේ හිත යොදන්න වටින යෝගාවචරයක් විසින් දැනගත යුතු කාර්ය රාශියක් මතු කරගන්න පුළුවන්. ඒක මේ කාමච්ඡන්දේ නැති කරන අදහසෙන් කරන පටික්කුල භාවනා මානසිකාරයක් වශයෙන් නෙවෙයි භාවනා ක්‍රම පිළිබඳව හැඟීමක් ඇති කරගත යුතු Brahmacharya ජීවිත පරියන්ත කරගෙන රකින්න කෙනෙක් දැනගත යුතු බෞසුතනාන ප්‍රඥාන පැත්තෙන් මේකට ටිකක් හිත යොදන්න වටිනවා. ඒ අසුබ කර්මස්ථාන අපේ පොත්පත්වල කියවන්න ගත්තොත් විවිධාකාර නම් වලින් සඳහන් කරනවා. පටික්කුල මනසිකාරයේ වශයෙන් අසුභානුපස්සනා වශයෙන් ආදීනවානුපස්සනා වශයෙන් දිටිස් කොට්ටාස භාවනා වශයෙන් නැත්නම් අට්ඨික භාවනා වශයෙන් කියලා එක එක එක එක නම් වලින් සඳහන් කරලා තිනවා කොයි එකමුත් කියන්න හදන්නේ මේ පින්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ওই මැද පෙන්නපු කාරණාව තමයි. ඒ කාම ඡන්දේ වගේ දෙයක් ඇති වෙච්චාම මේ <clears throat> තමන්ගේ ශරීරය දිහා මේ කොටාස 32 වශයෙන් බලන එක. ඊට පස්සේ ඒකෙදී තමන්ගේ ජීවත් වෙලා ඉන්න යෝගාවචරයේ මේ මත්තට උනත් එන්න පුළුවන් දැනට ඇවිල්ලා හෝ තියෙන කාම ඡන්දය නැත්නම් මේ කාම ආසාවල් දුරු කිරීමේ අදහසින් මේ අසුභ භාවනා වඩනවන තමන්ගේ දෙතිස් කොටාස පිළිබඳව මේ නුවණින් සලකා බලනවා. ඒ දෙතිස් කොටාස ගැන සලකා බලලා ඉසූර වුණොත්, දක්ෂ වුණොත් ඒ අටුවාව පොදුවේ පිළිගන්න මතයක් තමයි තමන්ට ප්‍රථම ධානය, ඒ කියන්නේ උග්ඝහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත, අපනා සමාධිය කියන අවස්ථා ඔක්කොම ප්‍රථම ධානය දක්වා ලබන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානට යා ගන්න බැරි වෙනවයි කියනවා. මොකද ඒ අසුබ වශයෙන් බලපු නිසා මේවා මතින් ප්‍රීතිය පහල කරගන්න බෑ. ප්‍රීතියක් පහල වෙන්නේ නැති නිසා සමථකමයෙන් නම් විස්තර කරන්නේ ප්‍රථම ධ්‍යාන දක්වා යන්න පුළුවන් කියලා. ඒ වගේම මේ සමතේට බර නැත්නම් යම් කිසි විදිහක සීමාකාරී තත්වයන් යටතේදී විග්‍රහ කරලා ඒක මෙන්න මෙහෙම අදහසක් ප්‍රකාශ කරනවා බාහිර පණ ඇති කයකට මේ අසුබ මානසිකාරය පටික්කුල මානසිකාරය යොදලා අර්පණ සමාධියක්වත් ගන්න බැරිය උපරිම වශයෙන් කරන්න පුළුවන් වෙන උපචාර සමාධිය පමණයි කියන්නේ. ඒක ඉස්තිර වෙලා තිනවා මේ අටුවා සාහිත්‍යයේ. නමුත් ඒ වෙනකොටත් ඒකට විරුද්ධව නැත්නම් ඒකට විකල්ප මත ඉදිරිපත් වෙලා තියෙනවා. ඇයි එහෙමනම් මේ දස අසුබ එක දවසක් මැරිලා එක දවසක් ගිය දවස් 3-4ක් ගිය නිල් වෙච්ච මිනිහක් පණුවෝ ගහපු මිනිහක් හිවල්ලු කපුටෝ කෙවුලෝ ඇදලා දාපු මිනිහක් ඊගාවට මස්ලේ විසිරිච්ච ඇට බැඳිච්ච මිනිහක් ඊගාවට ඇට කැබලි විසිරිච්ච මිනිහක් ඇට කැබලි දි รา ගිය ඇට කැබලි ආදි වශයෙන් මේ 10 මතින් පුළුවන් නම් අසුබේ වඩලා ප්‍රථම ධානය ගන්න මොකද බාහිර කයේ දෙසිස් කොටාස බලලා කරන්න බැරි කියලා අටුවාම ප්‍රශ්න කරනවා. ඉතින් ඒකට අටුවාව දෙන උත්තරේ තමයි අර බාහිර ධ්‍යාන ලබන්න පුළුවන් වෙන්නේ මැරිච්ච බාහිර කය. අනුපාදින්නක කියන වචනේ පාවිච්චි කරනවා. ඒකේ මේ ලිංග වශයෙන් හරි පණ තියෙන ගතියින් හෝ ඇලීමක් බැඳීමක් ඇති වෙන්නේ මිනියක් සම්බන්ධ කරගත්තොත් ඒකේ දස අසුබ වශයෙන් එහෙම නැත්නම් මේ මෘත කලේබර 10 වශයෙන් ඒකේ ප්‍රථම ධානය ගන්න පුළුවන්. නමුත් සජීවී බාහිර කෙනෙක්ගේ ඒක ගන්න බෑ. ගත්තට මේ උපචාර සමාධියෙන් එහාට යන්න බෑ. උපචාර සමාධියට ගියාට පස්සේ යන්න ක්‍රමයක් කියනවා විපස්සනා කරලා තියෙනවා. ඊට පස්සේ ඒක විපස්සනාට හරවගත්තොත් ඒ සමාධිය ඉදිරියට විපස්සනාට පාවිච්චි කරන්න පුළුවන් ඕනේ නම් ඒ අර සමතය වශයෙන් පවතින මේ බාධකය බිඳගෙන විපස්සනා පැත්තෙන් ගිහිල්ලා එක්කෝ ඒකේ මත තියෙන වර්ණේ මතින් හෝ එක්කෝ ඒකේ මත තියෙන ධාතු වශයෙන් ඇති ශූන්‍ය භාවයේ මතින් හෝ සමාධිය දියුණු කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් මේක ටිකක් විමසුමට ලක් කළ යුතු සාකච්ඡාවක් ඔය අසුභ භාවනා පිළිබඳ විස්තර කරන සමත ආචාර්යවරු ගෙනහැර දක්වනවා. ඒ මොකද නිදර්ශන වශයෙන් කියනවනම් තව ඩිංගිත්තක් අපි මේකට නිදහස් නිදර්ශන ගෙනහැර පාමි. ඔය ශිෂ්‍ය කියන ස්වාමීන් වහන්සේ මේ අනුරාධපුරයට එනකොට මේ පින්දපාත වේලාවක අනුරාධපුරයට එනකොට ඒ ස්වාමීන් වහන්සේ ආවේ මිහින් තලාවේ ඉඳලා ඒ මිහින් තලාවට යන ස්ත්‍රියාවක් දකිනවා. ඒ ස්ත්‍රියාව ඉඟි බිඟි පානවා. ඒ ස්වාමීන් වහන්සේට ඉඟියෙන් මේ ස්ත්‍රී ලීලාවක් පානවා. ඒ ස්වාමීන් වහන්සේ එන්නේ තද බල මානසිකාරයක. එනකොටම ඒ ස්වාමීන් වහන්සේ අර ස්ත්‍රියාවගේ උමර හිණාව දැකලා දත්තට දත්තට ටිකෙන් සංඥාවක් ගන්න. අරගෙන වහාම අට්ටික සංඥාවෙන් ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා චතුර්ථ ධානය ලැබුවයි කියලා එතන ඒ අටුවා කතාවේ සඳහන් චතුර්ථ ධානය ලැබලා ඒකම පාදක කරගෙන ඒ ශුන්්‍යතානුපස්සනාවෙන් ඒ ශාන්ති අරිහත්ත්වයටපත් වෙනවා පියවර කීපයක් තුල. ඒ පියවර කීපේ ගමන් කරනකොට ඒ ස්ත්‍රියාව අපේක්ෂාවෙන් පිටිපස්සෙන් එන ඒ ස්ත්‍රියාවගේ ස්වාමි පුරුෂයා අර gederin පැනලා යන ස්ත්‍රියාවක් මේ පුරුෂයත් එක්ක දබර කරගෙන. පුරුෂයා වහාම එළවනවා මේ ස්ත්‍රියාව පිටිපස්සේ. ඉතින් ඒ නිසා ස්ත්‍රියාව ඉස්සරහින් දකිනවා කහාටවත් පේන්නේ නැති වෙන්න පැනලා යන්න යන්නේ. නමුත් අර හාමුදුර කෙනෙක් දැකපු නිසා ස්ත්‍රියාව දැනගන්නවා දැන් මේ හාමුදුරන්ගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි මේ ස්ත්‍රියාවක් දැක්කද කියලා මේ හාමුදුරන්ගෙන් දැන් අහුවෙනවා. ඒකයි අර හාමුදුරන්ට ඔමරි පහලා ඒ ඉංගිපිංගි පහලා hinaවක් ස්ත්‍රී ලීලාවකින් hina වෙලා ගියේ. ඒ හාමුදුරුව නමුත් හිතියේ ලද මානසිකාරයකයි. අර විදිහට ඒ ස්වාමීන් වහන්සේ දන්තක් ටික ඇට සංඥාවෙන් <clears throat> දත්තට ටිකෙන් සලකුණ අරගෙන ධ්‍යාන වඩලා භාවනා කරලා මේ සක්මන් කරන ගමන. අරියත්ත්වයටපත් වුණාට පස්සේ අර මිනිස්සයා හම්බෙලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඉස්ත්‍රියාවක් දැක්කේ නැද්ද යනවා ඉස්සරහින් කියලා. එතකොට ඒ ස්වාමීන් බොහොම අර හිතපු මානසිකාරය කඩා ගන්නත් කියනවා ඉස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද දන්නේ දත්තට ටිකක් නම් යනවා දැක්කයි කියලා. ඉතින් මේ මිනිස්සයාට එක පාට නිකන් කල්පනා වෙනවා මේ මොනවද මේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ප්‍රශ්නයක්. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ඒ හිතපු මානසිකාරය එක පෙන්නනවා. ඉතින් ඒක අටුවාවට නඟනකොට තස්සා දන්තං ටික දන්තත් ටිකං දත්වා පුබ්බ නිමිත්තං manussරි තතේවසෝ තේරෝ ධීරෝ අරහන්තං අපාපුනි කියලා ඒක ගාතාවක් නගලා තියෙනවා තස්සා දන්තට්ටි කන්තිස්වා. ඇයිගේ දත්තට දකපු දැක පුබ්බ නිමිත්තන් අනුස්සරී. ඒ ස්වාමීන් වහන්සේ කලින් හොඳට ආර්ථික සංඥාව වඩපු කෙනෙක්. ඒ නිසා මේ పూర్වයෙන් වඩන ලද නිමිත්ත රජ ඒ ස්වාමීන් වහන්සේට වහාම ආවා. ඇට වලින් වඩපු නිමිත්ත. ඒ ආපු ගමන්ම මේ කිස්ත්‍රියාවද්ද පුරුෂයෙක්ද මේ උමරිපානවද මොකක්වත් හාමුදුරන්ට මතක් වුණේ නැහැ. දත්තට ටිකේ සංඥාව ගත්තා. පුබ්බ නිමිත්තන් අනුස්සරී. තතේවසෝ ධීරෝ තේරෝ ඒ ධීර වූ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට ඒක පාදක කරගත්තා කියන්නේ. ඉතින් ඒතකොට වෙනවා අනුන්ගේ පණ ඇති தත්තට වලිමුත් ධානය ලබාගෙන අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් ඊට කලින් ප්‍රකාශනයක් අපි ඉදිරිපත් කරගත්තා අටුවා පිළිගන්න අනුපාතින්නක බාහිද්දා කයෙහි ධානය ලබන්න බෑ කියලා. ඉතින් මේකට විස්තර කරන්නේ මේ ස්වාමීන් වහන්සේ මීට කලින් ඒ භාවිත කයක් ඇති භාවිත සීලයක් ඇති භාවිත චිත්තයක් ඇති භාවිත ප්‍රඥාවක් ඇති කෙනෙක් නිසා උන්වහන්සේට ඒ පෙර කරන ලද තමන්ගේ කර්මස්ථානයේ සිහි කරන්න නිමිත්තක් විතරයි උනේ යට ටික. ගත්ත ගමන් ඒ ස්වාමීන් වහන්සේ සමහර විටක මේක වර්ණයේ වශයෙන් ගත්තද පටික්කුල වශයෙන් ගත්තද ශූන්‍ය වශයෙන් ගත්තායි. ගත්තොල් තියෙන සුදු පාට අරගෙන ඒ අභිභායතන කසින දිගේ ගියාද නැත්නම් පටික්කුල වශයෙන් පිළිකුල් කටයුතු. ඒ කියන්නේ ඒකේ දිශා වශයෙන්, සංඨාන වශයෙන්, වර්ණ වශයෙන්, ඕකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන් මෙහි යත්තා වූ ඇසුරු කරන මේ පිළිකුල දැකලා පටික්කුල මනස කාට ගියාද? එහෙම නැත්නම් එහි ඇති පඨවි කොට්ඨාස මතින් ශුන්්‍යතාවයට ගියාද කිහිල්ලා මේ හරියටටපත් වුණාද කියන පාරවල් තුනක් මෙතන තියෙනවා. ඉතින් මේකේ සඳහන් වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම සමතෙන් ගිහිල්ලා තියෙනවා. සමතෙන් ගිහිල්ලා ඒ ධ්‍යාන වශී කරලා ඊට පස්සේ තමයි විපස්සනාට දාලා තියෙන්නේ. ඒ නිසා කලින් විපස්සනා පිළිබඳ හැඟීමක් ඇතිව සිටි නිසා ලද සංඥාව සමත පැත්තෙන් හෝ විපස්සනා පැත්තෙන් කියන ඕන පැත්තකින් හසුරා ගැනීමේ ශක්තිය ස්වාංශිත තිබුණ නිසා සමහර වෙලාවට සමතය පමණක්ම දන්න කෙනෙකුට බහිද්දා අනුපාදින්නක කයේ ප්‍රථම ඥානය යන්න බෑයි කියලා කිව්වට ඒක සාධාරණ ප්‍රකාශනයක් සමත විපස්සනා දෙකේටම සූර වෙච්ච කෙනෙකුට ඒක පටික්කුල වශයෙන්ම ගත යුතුයම නෑ පටික්කුල වශයෙන් පමනක් ගැනීම පමණයි සමත යෝගාවචරවල තියෙන එකම එක ක්‍රමය. නමුත් ඒක වර්ණ කසිනේට අරගෙන ඉවරලා මේ අභිභායතන ගියත් අමත ක්‍රමයක් තමයි. නමුත් මේ දෙතිස් කොටාදී හුඟක් වෙලාවට මේ පටික්කුලට සම්බන්ධ කරලා කියන්නේ. සමතේම තවත් අතිරේක මාර්ගයක් තියෙනවා වර්ණයට ගන්න පුළුවන්. ඔය දෙකෙන්ම ගිහිල්ලා ඊගාවට නිමිත්තක් වශයෙන් විතරක් ඇටකේ සුදු පාට හෝ එහෙම නැත්නම් පිළිකුල අරගෙන ඊට පස්සේ ඒ මතින් අභිභායතන කසිනකට ගියාන ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් මේක විපස්සනාවට පාදක කරගන්න. ඒ නිසා මේකේ ගන්න තියෙන්නේ ඒ දා ස්ත්‍රියාවගේ දත්තල දැකලා වර්ණය දැකලා තියෙනවා. වර්ණය දැකලා ඒක සුදු පාටට හිත නංවලා ඕදාත කසිනේට ගෙනිලා ඕදාත කසිනේගේ චතුර්ථ අධ්‍යාහනට ගිහිල්ලා ඊට පස්සේ ඒ අතමැතින්ම මේ වාගේ තියෙන තද කතිය ඇටවල තියෙන, තත් ඇටවල තියෙන තදකම ධාතු මනසිකාරයට පාඨවි ධාතුවේ ගරු ලකුණ වශයෙන් අරගෙන ශූන්‍යතාවෙ දිගේ කියලා කියනවා කියන්නේ. ඉතින් ඒක නිසා මේ දෙතිස් කොටාස භාවනාවට යන කෙනාගේ ඒ චරිත ලකුණු ඒ වගේම කලින් ඇත්තා වූ ඒ භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා කියන காரணා ඒ මානසිකාර්ය පවත්වන ක්‍රමයට විවිධාකාරයෙන් බලපාන. ඉතින් ඒ මේ මේ ගන්න අරමුණ මොකක් වුණත් ඔහු කලින් ඒ කියන විට කායanusasana කරලා භාවිත කායා ඇති කෙනෙක් නම් කොට මුලින්ම සීලය පිළිබඳව ආචාර්ය પરම්පරාවල් වලින් එන ඒ සීල මේ ශික්ෂා රැකලා භාවිත සීල ඇති කෙනෙක් නම් චිත්තානුපස්සනාවෙන් භාවිත චිත්ත ඇති කෙනෙක් නම් ධම්මානුපස්සනාවෙන් භාවිත පඤ්ඤා ඇති කෙනෙක් නම් මේ පුද්ගලයාට ඒ ගන්න සංඥාව සම්මත ක්‍රමයෙන්ම යා යුතුයි කියලා සීමාවක් නැහැ. විපස්සනා වෙමුත් යන්න පුළුවන්. වෙන විදිහට කියනවා සමත සමාධියම විතරක් නෙමෙයි විපස්සනා සමාධියක් උනත් ගන්න පුළුවන්. ගත්තර පස්සේ අර සමතෙන් පමනක් යන කෙනාට හිර වෙන හිරවිල්ල මඟ කරව ගන්න පුළුවන්. ඉතින් මේක ඔය මේ මේ තර්කය ගාක් වෙලාවට සුද්ධ විපස්සනා යානිකයා තමන්ගේ වාසියට ගන්න. එයත් සඳහන් කරනවා ඒ තමන් ගන්න මූල කර්මස්ථාන වශයෙන් ගන්න දේ මතින් ප්‍රථම ධානයේ ලැබිය යුතුම නැහැ. අර්පණාවක් අවශ්‍යම නැහැ. ඒක මතින් ඇතිවෙන විපස්සනා සමාධිය ඕනතරම් ඒ විපස්සනා ඥානවට පදනම් කරගන්න පුළුවන්. ඒ කරගත්තට පස්සේ ආයෙත් ඒ විපස්සනා ඥාන මූලික ආත්තිවාරම් මට්ටමේ කියන විපස්සනා ඥාන අතර ගියාට පස්සේ ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධාවේ විරිය සතිය සමාධිය ප්‍රඥාවේ අලුත් වීමක් සිදු වෙනවා. හැවෑරීමක් සිදු වෙනවා. ඒ මතින් හොඳ වීර්යයක් ගත්තොත් ඒ පුද්ගලයාට අර ආරම්භක විපස්සනා පටන් ගන්නකොට තිබිච්ච මේ ක්ෂණික සමාධිය එතන එතන ඇති කරන සමාධිය උගාක් තව දිනු කර ගන්න පුළුවන්. ඒ මට්ටමේදී ආය සමතේ අලුත් වෙනවා. ඊට පස්සේ ආය විපස්සනා මට්ටමකට යනවා. ඊට පස්සේ ඒ විපස්සනා මට්ටමේදී ආයෙත් සමතේ අලුත් වෙනවා. ඒ අලුත් වෙන සමතේට මේ අලුත් වෙන සමාධියට සමත සමාධියට විපස්සනා සමාධියට කියන එක තමයි පොත්වල ප්‍රශ්න තියෙන්නේ. කොහොම නමුත් වැඩේට බැස්සට පස්සේ විවිධාකාර ක්‍රමවලින් පටිච්ච සමුප්පාද ක්‍රමයට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වීමෙන් ඉදිරියට යන්න පුළුවන් ගතියක්. ආන්න ඒක යෝගාවචරය සූරණ තමයි දන්නවනම් මයි ළඟ දැන් තියෙන්නේ මේ විපස්සනා කරලා ගිහිල්ලා ඇති වෙච්ච සමාධියක් මේක යම් කිසි විපස්සනා මට්ටමක් ලබා ගන්න මට පුළුවන් වුණාට මාර්ගඵලයක් ලබන්න මාදි. නමුත් මේ සමතේ ඉඳලා විපස්සනා කරලා එහෙම නැත්නම් මේ මේ ධාතු මනසිකාර පැත්තට නැත්නම් අනි මේ අනුපස්සනා පැත්තට ගිහිල්ලා ඒ එනේන තැනේදී එනේන විපස්සනා සමාධිය තහවුරු කරගන්නමින් ඉදිරියට යනවන එතන එතන තනවා වඩාගෙන ඉදිරියට යන්න පුළුවන් සූරකමක් තියෙනවා මේක හැමෝටම හිතින්නේ නැහැ ඒක බොහෝම කලාතුරකින් තමයි හිතින්නේ ඒ අවස්ථාවේ හැටියට අවස්ථානෝචිතව එනේන සමාධි විපස්සනාට හරව ගන්නවා කියන එක ගොක් අත්‍යවශ්‍ය දෙයක් ඒ වගේම ඒක සෙල්ලක්කාර වැඩක් ඉතින් ඒක නැති ඇත්තෝ බහුලයි කියන එක කොහොමද කියන්න පුළුවන් ඕනේ. නමුත් කියන්න තියෙන්නේ ඒ ඇත්තන්ගේ හිතේ බයක් තියෙනවා නම් මේ සමතයෙන් මම මෙතෙන් ගිහිල්ලාම ඕනේ. එහෙම නැතුනොත් කරන්න බෑයි කියලා අර වගේ තියෙන හැකියාවක් උනත් කවදාවත් අදිස්ථාන ශක්තියෙන් චිත්ත ශක්තියෙන් ක්‍රියාවට නංවන්නේ නැහැ. නංවන්නේ නැති වුණොත් ඇත්තටම නැතුවා හා සමාන තමයි. තිබුණට ඒ සමාධිය දියුණු පවුණු කරගන්න සමථ විපස්සනා දෙකෙන්ම දියුණු පවුණු කරගන්න දන්නේ නැත්නම් ඒ යෝගාවචරය ඉතින් අර තනි කකුලෙන් යන්න හදනවා වගේ එක අත්තට්ටකෙන් යන්න හදන කෙනෙක් වගේ වැටෙන එක වැටෙනවා. නමුත් මේ මේ ඒක තිය හදා වඩා ගන්න දන්නවනම් මේ සමත සමාධි විපස්සනා සමාධි කියන දෙකේ තනිය හැටියට ඇනේ ගහගෙන යන්න දන්නවනම් ඒ පුද්ගලයාට මේ තියෙන සමාධිය දිනු කරන්න පුළුවන්. මෙන්න මේ පටලැවිල්ල වෙන්න ඇති නැත්නම් මේ මේ අත්තුපතර විහිදිච්ච ගැතිය නිසා වෙන්න ඇති මේ අසෝ භාවනා සම්බන්ධව තියෙන මේ මති මතාන්තර වල වෙනස්කම්. ඒ සමතේ පිළිබඳ හුඟාවක් යෙදී කටයුතු කරන ඇත්තොත් වරින් වර මේ බාහිද්දා බාහිර වූ සවිඥානික කයේ ප්‍රථම ධානයේ ගන්න පුළුවන් ද බැරිද කියන එක මේ රාත්‍රී 12ට නිකුත් කරන ගැසට් නිවේදන මාර්ගයෙන් තමයි වෙනස් කරන්නේ. සමහර වෙලාවට කියන පුළුවන් කියලා. සමහර වෙලාවට කියන බෑ කියලා. ඒ මොකද හේතුව ඒ ඇති වෙලා තියෙන සමාධිය අවස්ථානෝචිතව පාවිච්චි කිරීම පිළිබඳව Tamange මතයක් දවසින් දවස වෙනස් වෙනවා. ඒක එහෙම කල්ැතු ඉරාඳින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා සමත පූර්වංග විපස්සනාවට යන ඇත්තෝ අසුභා මේ දෙතිස් කොටාට භාවනාවේ මේ අපි කියන භාරද්වාජ ස්වාමීන්ගේ අදහසේ පටික්කුල සංඥාව තමයි ගන්න වෙන්නේ. පටික්කුලෙන් අරගෙන යන්න වෙනවා. නමුත් විපස්සනා පූර්වංගම සමතේට යන ඇත්තන්ට මේ වර්ණ වශයෙන්, ශුන්‍ය වශයෙන්, පටික්කුල වශයෙන් කියන තුන් ආකාරයකින් යන්න පුළුවන්. යුගනද්ද භාවනා යන අයට ආරම්භයේදී පටික්කුල සංඥාවෙන් ගිහිල්ලා ටික දවසක් හරි සමතේ ඇති කරගත්තට පස්සේ සමාධියක් ඇති කරගත්තට පස්සේ ඒ මේ තුන පිළිබඳම අවබෝධය සුතමේ ඥානෙ අවශ්‍යයි. එතකොට පුළුවන් වෙනවා කොණ්ඩේ තියෙන කෙනාට දයතල් වඳිනවා වාගේ ඒ මේ පටික්කුල භාවයෙන් පිළිකුල් භාවයෙන් අසුබ පැත්තෙන් පටන් අරගත්තට වර්ණ වශයෙන් සහ ශූන්‍ය වශයෙන් ඒක දිනු කරගැනීමේ හැකියාව තියෙනවා. මේකටම මේ තර්කයේදී ගෙනෙන මේ සාධක සූත්‍රයක් තමයි සුත්ත නිපාතේ දක්වන විජේ සූත්‍රය ඒ කාය විච්ඡන්ද විච්ඡේදනීය සූත්‍රය කියලා සඳහන් කරනවා. මේකේ බොහෝම ලස්සනට මේ කය මේ විෂිතුරු විදිහට එයත්තා වූ ආදීනව කොටස එයත්තා වූ අසුබ කොටස පෙන්වනවා. ඒක හැඳ වෙලාවෙදීම පෙන්වන්නේ අසුභානු පස්සනා කියන විපස්සනාට ගැලපෙනවා. සමතෙන් නෙවෙයි. ඒ අසුභානුපස්සනා විපස්සනාවෙන් ගිහිල්ලා ඒ පුද්ගලයාට ආදීනවානුපස්සනාව ඇති කරගන්න පුළුවන්. මේ කය ආනිසංස වශයෙන් සුභ වශයෙන් අපි නාවලා කවලා පොලා තියාන හිටියට ඒක අපිට දෙන කරදර ඒක අපිට දෙන වද ඒක අපිට දෙන දඬුවම් ආදීනව ස්වරූපයෙන් සලකා බලන්නත් පුළුවන්. ඒ නිසා ඒ කාය විචන්දනයේ සූත්‍රය සමත පැත්තෙන් විස්තර කරන්න අමාරුයි. හරියම විචිතුරු විදිහට විස්තර කරනවා. ඒක කවුරුත් කියවලා තේරුම් අරගන්න වටිනවා. ඒ මේ විජේ සූත්‍රය කියලා මේකට කියනවා අපේ අපවත් චිරුකු ස්වාමීන් වහන්සේ මේකට පොතක් ලියලා තියෙනවා. විජේ සූත්‍රය එහෙම නැත්නම් කාය විච්ඡන්දනීය සූත්‍රය මේ ඒකෙදී විපස්සනාට බරව තමයි විස්තර කරන්නේ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ චතුරාර්යක භාවනා වශයෙන් දක්වන මේ අසුබ භාවනාවේ ගාක් විසිතුරු පැති තියෙනවා. ඒ විසිතුරු පැති වලින් මේ විපස්සනා පැත්තට යන ටික ලේසියෙන් අමතක කරන්න අමාරුයි. ඒ මොකද අටුවාවේ සඳහන් වෙන විවිධ කතාවල ඒවා පැහැදිලි විචිත්‍ර නිදර්ශන කරගන්න තියෙන නිසා. නමුත් මේක පිළිබඳව විවෘත සාකච්ඡාටදී මේ ඊට ප්‍රස්තාව දෙන්න අකමැත්ත නිසා දෝ මේවා පිළිබඳව එච්චර විග්‍රහයක් වෙලා නැහැ. මේ මෑත කාලේ හැබැයි ටිකක් ඕවා අවසන් පටන් ගන්න තියෙනවා. ආනේ ඒ හැඟීමෙන් යුක්තව අපි බලන්න ඕන කොහොමද මේ දෙතිස් කොටාසේ භාවනාවට නංවන්නේ කියලා. ඒකාන්ත සමතේ නෙවෙයි මේක ඕන තරම් දොරට කියනවා පටික්කුල වශයෙන් වර්ණ වශයෙන් මේ ශූන්‍යතාව වශයෙන් ධාතු වශයෙන් නංවන්නේ. අන්නේ අදහසෙන් මේ චතුරාර්යක භාවනා පැත්තෙන් එහෙම නැත්නම් මේ කසියම් පින්ඩෝල බහරද්වාය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන පින්ඩෝල බහරද්වාය සූත්‍රයෙන් ඉදිරිපත් කරන දෙවෙනි අංකයේ සඳහන් කරලා තියෙන්නේ සාමාන්‍ය සමත ක්‍රමය. ඒ සමත ක්‍රමයේ සඳහා කරනකොට අපි කියන්නේ මේකට පටික්කුල භාවනා මේ අසුභ භාවනාව පටික්කුල භාවනාව දෙතිස් කොටාස භාවනාව කියලා. ඒ දෙතිස් කොටාස භාවනා කරනකොට ඔය අර කලින් කියාපු සෑම අපේ අපේ තියෙන මේ පෙර ඉඳලා ගෙනාපු පාරමිතා ශක්තිය මේ උපනිෂේ සම්පත්‍ය වලට ඉඳ තියාගෙන කාම ඡන්දයට ප්‍රධානම පිළිතුර වශයෙන් සලකාගෙන අසුභහන පැත්තෙන් බලනවනේ මේ යෝගාවචර මතක් කරන්නේ තමන් අර භාවනා පූර්වක් කෘත්‍ය වශයෙන් මෛත්‍රී භාවනාවට බුද්ධානුස්සති භාවනාවට ටිකක් හිත යොදලා පලක් බහනක් පූජා කළා සුදුසු තැනක වාඩි වෙලා ඒ තමන්ගේ ශරීරය මේ මේ වෙලාවේ මම දැන් මෙතන කියලා ඒක අරමුණු කරගෙන ඒ ශරීරයත් ආ වූ අත්ථි ඉමස්මින් කායේ කේසා අත්ථි ඉමස්මින් කායේ ලෝමා අත්ථි ඉමස්මින් කායේ නඛා අත්ථි ඉමස්මින් කායේ දන්තා අත්ථි ඉමස්මින් කායේ තචෝ ආදි වශයෙන් මේ කයෙහි කෙස් ඇත්තේය ලොම් ඇත්තේය නිය ඇත්තේය දත් ඇත්තේය මේකයි සම ඇත්තේ වශයෙන් ඒ ඒ කොට්ටාස වලට එක එකක් වශයෙන් හිත යොදමින් බලන්න කියලා. මේ දෙතිස් කොට්ටාස ඉස්සර කටපාඩම් කර ගන්න ඕන. ඉතින් ඒක සඳහා සම්ප්‍රදාන කූල ක්‍රමය වෙලා තියෙන්නේ. එච්චරම මතක තබා ගැනීමේ බුද්ධියක් නැති කෙනෙකුට එකවරකට පහ ගානේ මතක් කරගන්න කියලා. ඒක ඉස්සලා අනුකූල පටික්කෝ මේ මේ මේ ඉහළට පහළට දෙපැත්තට කටපාඩම් කරනවා. කටපාඩම් කළා එක එකට හිත යොදනවා. හිත යොදනකොට කෙස් කියලා කියනකොට මේකයි කෙස් ඇත්තේ කියනකොට තමන්ගේ මේ කන්සිලු දෙකෙන් උඩ නළලෙන් උඩ ගෙල වලුවෙන් උඩ ප්‍රදේශයේ වසාගෙන සිටන මේ දෙතික් කොළ මේ කෙස් කොටාසේට හිත යනවනම් වෙන විදිහට කියනවා අනෙක් 31ක් කොටාස අමතක කරලා මේ ගත්ත කොටාසේ විතරක් හිත යනවනම් එහෙනම් Tamanට එක්කෝ එකේ වර්ණය පෙනේ කෙස්වල වර්ණය එහෙම නැත්නම් කේ සාතහන මේ බලුවලියක් වාගේ ඒ කවදාකවත් කිලින් කරන්න බෑ. ඇද වෙලාමයි තියෙන්නේ. ඉතින් ඔක කොන්න මොස්තර දානකොට කියනවා. ඉතින් මේ පොකුටු කොණ්ඩ කොයි જાති කතා කරලා කිව්වත් ඕක එකක් අරගෙන බැලුවොත් කිසිම මේ ඍජු හැඩයක් නැහැ. ඒක සතහන කියන්නේ ඒ හැඩේට. ඊගාට දිශා වශයෙන් මේක ශරීරයේ උඩ කොටාසි. ඊගාවට ඕකාශ වශයෙන් ඒක ඉහළට ඉහළ හත්තුන් පැත්තෙම හැම පැත්තෙම මේ අනෙකුත් කෙස් එක්කම තමයි ගැළපීලා තියෙන්නේ. මුල කුකුණු ඉසක් විතර ප්‍රමාණයක් කියලා විස්තර කරනවා මේ තෙත හැමේ ගිලිලා තියෙනවා. නිකන් මේ ඉලුක් ගහක් Tamange මුල හුඹහක ගිල්ලාගෙන උඩ මේ ඉලුක් කොළ දාලු කුලගේ වැනි වැනි තියෙනවා වගේ හාත්පසින් ගැවසිච්ච ඉලුක් කොළත් එක්ක තියෙනවා වගේ මේකේ ඕකාශය දනගා අවකාශයේ එක කොනක් තෙතහමේ ගිලීගෙන අනිත් කොටස අනිකුත් කෙස් එක කැළපීගෙන තියෙනවා. ඊගාවට ඒක පරිච්ඡේද වෙලා තියෙන්නේ ඒ කෙස් ලොම් වලින් වෙනස්. නිය වලින් වෙනස්. දත් වලින් වෙනස්. හමෙන් වෙනස්. අනිකුත් ඒ කොටස 31ෙම වෙනස්. හොඳට ඒ කෙස් කියන පරිච්ඡේදය තියෙනවා. ආනෝ එකක් මතක් වෙයි. කේසා කියලා නැත්නම් අත්ථීමස්මින් කායේ කේසා කියලා කෙස් කියලා හිතනකොට ওই දෙන් ওই හත් පහෙන් එකක් මතක් වෙනවා. මතක් වෙන කන්ම ඒකට හිත යොදවන එක තමයි මේ පරිකර්ම භාවනාව කියලා කියන්නේ. එතකොට මතක් වෙනවා නම් මේ කියන වර්ණය හෝ සතහන හෝ දිශාව හෝ ඕකාශය හෝ පරිච්ඡින්න භාවයේ ඒකට කියනවා උග්ඝා නිමිත්ත කියලා. ඒ තරමටම අපේ පොත් හරි විස්තර සහිතයි. උග්ඝා නිමිත්ත ගියාට පස්සේ නැවත නැවතත් කෙස් කියනකොට ඒ උග්ඝා නිමිත්ත ගන්න මට්ටමට ගියාන අපිට පුළුවන් මාත්‍රකාව ලොම් වලට යන්න. ඊගාට නියවලට ඊගාට දත් වලට ඊගාට සමට ආනෝ විදිහට එකට එකට එකට එකට හිත යොදන්න පුළුවන් තරමට යනකම්ම කොට්ටාස 32 හිත මෙහෙවනවා මේ මෙහෙවන තාකල් කවදාකවත් රාගයක් එන්නේ නැහැ ඒ මොකද හිත යෙදිලා මුඛාකාරී දෙක හිත යෙදිලා තියෙන නිසා විශේෂයෙන්ම රාගය එන්නේ නැහැ යම් ආකාරයකට රාගය විතරක් නෙවෙයි ද්වේෂයත් එන්නේ නැත්තම් චෙක් විතරක් මොකද්ද මේක මේ මගේ පළවලේ ඉන්න කට්ටිය මේ වෙලාවේ හොඳට කාලා බිල සැපෙන් ඉන්නවා මං විතරක් මේක තැනක ඉඳගෙන මේ නැති කුණු ගොඩක් ඔළුවේ දාගෙන නැති දුකක් පවරාගෙන මේ විඳවනවා නේද කියලා අත්කලමතාන යෝගයක් නෙවෙයිද මේක කියලා Tamande හිතට දෙස් වෙන වෙලාවලුත් එනවා විශේෂයෙන්ම මෛත්‍රියට බුද්ධ ආනුසතියට වැඩිය අසුභ භාවනාවේදී මේ විදිහට එපා කරන ගතිය එනවා ආන එහෙමත් එන්නේ නැත්නම් නිදිමතකුත් නැත්නම් හිත විසිරියන්නේත් නැත්නම් මේ කරන වැඩේ පිළිබඳ සැකත් නැත්නම් අන්න අපිට කියන්න පුළුවන් අර දිශා ඕකාස වන්න సంతාන පරිච්ඡේද කියන කොටසකින් එකක් ඒ කියන්නේ හිතේ හිටියා. එතකොට මේ උග්ඝහ නිමිත්ත හරි. මේ විදිහට 32ේම මෙනෙහි කරනකොට වක්කං කියනකොට වකුගඩුව, හදයන් කියනකොට හෘදේ වස්තුව, කේසා කියනකොට ලොම්, කේස් ලෝමා කියනට ලොම් ආදී වශයෙන් හිත යොදන යොදන වෙලාවේ ඒ ඒ කොට්ටාස පටික්‍රමං ගත්ත උග්ඝහ නිමිත්ත අනුව හැසිරෙන මට්ටමට ගියාන භාවනාවේ පළවෙනි අවස්ථාව පරිකර්ම අවස්ථාව හරි. ඊට පස්සේ සඳහන් කරනවා බාහිර කයටත් ඒ විදිහට දාලා බලන්නේ කියලා. ඒ දානකොට ඒක ඉස්ත්‍රියාවක් වශයෙන්ද හරකෙක් බල්ලෙක් වගේද කියලා බලන්නේ නැතුව කොට්ටාස වශයෙන් පමණක් අත්ති ඉමස්මින් කායේ කියපේක මේ තම මේ මගේ කයේ මේ කයේ කියපේක දැන් ඒ කයේ කියනවා. නමුත් ඒක ස්ත්‍රී පුරුෂ වශයෙන් ගන්න එපයි. කොටස් 32 එකතුවක් විදිහට. ඒ දෙක සාර්ථක වුණාට පස්සේ හොඳට කල්පනා කරලා බලන්න කියන මේ 32න් Tamange හිත වැඩියක්ම අල්ලන්නේ. yaadෙන්නේ. වැඩි වෙලාවක් ගත කරන්න කැමති කෝකද කියලා. එතකොට අර 32ක් විශේෂ කතා ගමන් කරපු අජත්ත බහිද්දා වශයෙන් මෙහෙවපු හිත මේ පිටුවීමක් වෙනවා එක තැනකට. ඉතින් සමහරු කෙස් අරගන්න. සමහරෝ එදත් එහෙම නැත්නම් අට්ටික සංඥාව බොහොම ලංකා බෞද්ධය කියලා බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඒ මොකක් හරි එකට හිත ගියාන ඊට පස්සේ ඒ කොට්ටාස පමණමයි ගන්න. යම් ආකාරයට ඒ කොට්ටාස ගත්තට පස්සේ අර එකලස් වෙච්ච හිත කැඩෙන ගතියට ආවනම් ආයසරයක් 32 හිත යොදවලා හිත කීකරු කරලා මම මේ තෝරගත්ත කොට්ටාසේ වැරදිද කියලා බලලා හරි වැඩි වේලාවක් හිත අල්ලන කොට්ටාසේ තමයි පවත්තන්නේ. එතෙන්ට යනකම්ම අපි කියන්නේ පරිකර්ම අවස්ථාව පමණයි නැත්නම් උග්ඝහ නිමිත්ත පමණයි ඊට පස්සේ උපචාර මට්ටමට යනවායි කියලා කියන්නේ ඒ ගත්ත කොටාසේ මතින් Tamanට ඕනේ නම් ඒ වර්ණයම අට්ටිකේ තියෙන සුදු පාටම හෝදාත පැත්තට යන්න පුළුවන්. එතන අට්ටිකේ තියෙන පිළිකුල් බව මිනියට කෑල්ලක තියෙන පිළිකුල් බව මිනියට කෑල්ල පිච්චි අලු ටික උනක් දැම්මොත් ගෙදරක් දොරක් ඉඩමක් පාළු වෙනවා කියලා කියනවා. ඒ තරම්ම බයක් පිළිකුලක් තියෙන. ඒ පිළිකුල් බව හොමතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඇත්තා වූ මේ පාඨවි කොටාසවල තියෙන ධාතු මනසිකාරයට යන්න පුළුවන්. ඔය තුන සමසමව පේන මට්ටමට යනකම්ම නැත්නම් කොයි පැත්තටවත් යන්න පුළුවන් මට්ටමට ඒ ගත්ත ප්‍රතිකාමයේ උග්ඝහ නිමිත්ත දිනු කිරීම තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. ඒකෙදී කලින් අර කියන ලද භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා කියන විදිහට හොඳට භාවනා කරන ලද කයක් සීලයක් හිතක් ප්‍රඥාවක් ඇති කෙනෙකුට නම් ওই තුනම සමානව ප්‍රකට වෙනවා. ඔය තුනේ ඕන එකක් වැඩ ගන්න පුළුවන්. නමුත් සමතේ පමණක් ගන්න කෙනාට ඒ පටික්කුලේ තමයි ගාක් වෙලාවට ඉස්සර වෙන්නේ. පිළිකුල් බව. මේ එකක්වත් මේ මේ කරඬුවක තැම්පත් කරලා තියානින්ට වඳින්න පුතන්න දෙයවල් නෙවෙයි. වගේ තියෙන්නේ ගෑවිච්ච තැන මිනිසු පවා බය වෙන. අමනුෂ්‍යය ඇදලා ගන්න. පිළිකුල් කටයුතු දෙයක්. බය උපදවන දෙයක් නැත්නම් අප්‍රිය සහගත දෙයක් කියන ගත්තාම තමයි ඒ මතින්ම යනවනම් පමණයි සමත ක්‍රමයට ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන්. ඉන් එහාට මේ මානසිකරණය මානසිකාරය පවත්තන විතක්ක ਵਿਚාර දෙක තොර වෙච්ච ගමන් මේකට මතුවෙනවනම් මතුවෙන තියෙන ප්‍රීතිය දෙවෙනි ධ්‍යානයේ වශයෙන් එතෙන්ට යන්න. ආන්නේ පළවෙනි ධ්‍යානෙ ගියාට පස්සේ නම් ඒ ගත්ත ඒ සමාධිය මතින් ඒ පුද්ගලයාට කලින් ආනාපානය කරලා නැත්නම් ඉතින් ආනාපාන සති භාවනාවට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන තමන් කැමති භාවනාවකට හිතියෝ දා ගන්න තරම් අර නීවරණය අරපත් කිරීමේ ශක්තිය කෘත්‍යය එතන කෙරව. එහෙම නැතුව අර පටිභාග නිමිත්ත මට්ටමට ගියාට පස්සේ ඒ පුද්ගලයාට ඒකේ තියෙන වර්ණය ප්‍රකට වෙලා එනවනම් එනත්තම් මේ ධාතු මනසිකාර්පකට වෙලා එනවනම් ඒක සමත පැත්තෙන් බලනකොට අඩුපාඩුවක්. ඒ මොකද මේ අර්පණ සමාධියට ය아가න්න බෑ. යන්නත් කලින් මේකේ වර්ණ පේන්න පටන් ගන්නවා. මේකේ ධාතු මනසිකාර පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ උඟාකලට සමතේ කරුකන ගුරුරු කියන ඒවට යන්න ඉස්සලා පුළුවන් තරම් මේ සමත භාවනාවෙන් කියලා ප්‍රථම අධ්‍යයනය ලබාගෙන මේ ධ්‍යා මේ විදර්ශනාට යන්නේ කොහොඳයි කියලා. නමුත් ඒක තිපිලි අරගන්න වෙන්නේ උපනිෂේ සම්පත්‍ය වල හැටියට, ඒ පුද්ගලයාගේ චර්ිත ලක්ෂණ වල හැටියට මතුවෙනව නම් මේ ධාතු මනසිකාරය. ශූන්‍යතාවේ ආදීනවය තියෙන අය කියන්නේ යාට ඒ තියෙන සමාධියෙන් තව ඉස්සරහට වැඩ කරන්න යන්න පුළුවන්. ඒ සමාධිය මාර්ග ඥානකට ඇති කියන එක නෙවෙයි තියෙන්නේ. විපස්සනාවට හරවන්න ඇති. ඒ විපස්සනාව යනකොට විපස්සනා සමාධිය දියුණු වෙනකොට අර කවදාකවත් සමතේට ගිහිල්ලාම යා යුතුයි කියන යන් කියන தත්ත්වය සම්පූර්ණ කරන්න බැරි කෙනෙකුට වුණත් භවනා ජීවිතය බලාපොරොත්තු සුන් කරගන්න තු යන්න පුළුවන්. ඒක නිසා දෝ මේ සතිපට්ඨාන සූත්‍රය වගේ දේවල අටු ආවේ හරියට සඳහන් කරලා තියෙනවා මේ අසුභ භාවනාව බොහෝමත්ම ඒ මේ කුරු රට ජනතාව අතර එකලක් ප්‍රසිද්ධ වෙලා තිබිලා කියනවා ලංකාවෙත් හරියට ප්‍රසිද්ධ වෙලා තිබිලා කියනවා. නමුත් පස්සේ අර මේ භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා කියන தত্ত্বයන් නැති නිසා මේක එකම එක අසුබේට පමණක් සීමා වෙන්න ගියාම ඒ යදවුම භාවනා කරන පිරිසකින් සුළු ප්‍රතිශතයකට විතරයි ප්‍රතිඵලදායක වෙන්නේ ඒ නිසා අසුබ භාවනා පොදුවේ නිකන් පැත්තකට තල්ලු වෙලා ගිහිලා තියෙනවා නමුත් මේකේ තියෙන මේ වර්ණ අභිභායතන වර්ණ කසින දිගේ හෝ ශූන්‍යතාවයේ දිගේ කියන මේ ධාතු මනසිකාර දිගේ හෝ යන දෙක තුනම දොරටු යොත්ලා තිබුණා නම් මේට වැඩිය වැඩි පිරිසක් මේ කායනුපස්සනාවට මේ විචක්ෂණ බුද්ධියෙන් අර විජේ සූත්‍රයෙන් පෙන්වන පැත්තේ විචන්දනික පැත්තේ වැඩ ගන්න ඉඩ තිබුණා. ඒක නිසා මේ විපස්සනා පමණක් කරන අයත් වුණත් මේක සමත ක්‍රමයක් කියලා පැත්තක දාන්න තරකයි. අනන්තවත් උදව් කෙරෙනවා. ඒ විශේෂයෙන්ම පටික ආහාරයේ පටික්කුල සංඥාව ආහාරයේ පිළිකුල් සංඥාව ගන්න ගියාම ඒක ගන්න නම් ඒකාන්තයෙන් මේ අභ්‍යන්තර සයයත්තා වූ පටික්කුලේ අරගෙන ඒකට තමයි මේ කැවිල්ලන්නේ. මේක හිලකින් දැම්මට නවදොරකින් වැగిදෙන කාර්ලු මේකෙන් එන්නේ. පිරිසක් එක්ක සම්භෝග පවත්වමින් එකට කෑවට ගත කරනකොට එක්කෙනෙක්ටවත් අඟ ඉන්නවට කැමති නැහැ. වෙන තැනකට කරන්නත් බෑ වැඩි. හැංගෙනවා. බොහෝම ජාත ප්‍රීති සම්බාධ කරමින් බිව්වට මුත්‍රා කරන්න යනකොට වෙනමම වැසිකිළියකට යන්න ඕන තනි වෙන්න ඕන. ඔය ශරීරයෙන් කොයි දේ පිට වුණත් ඒ පිට වෙන තැනට යනකොට පිටසත් එක්ක කරන්න බෑ. ඒකට තනි වෙන්න ඕන. ගන්න ගන්න වෙලාවට නම් ඉතින් සම්භෝග තමයි. ඉතින් සාද තමයි. ඉන්නේ විදිහට ආහාරයේ පටික්කුල සංඥාති බොම අවශ්‍ය කරන දේක්. ඒක ඇති කරගන්නත් මේ පටික්කුල සංඥාව ඇති කරගන්න තියෙනවා. ඒක නම් සමත ක්‍රමයක් තමයි. නමුත් ඒක බොහෝම ප්‍රෝජන වෙනවා. ඒ ප්‍රෝජන වෙන එක සමතේටම සීමා කරන්නේ නැතුව මේකේ තියෙන මේ තුන් දොරම විවෘත කරගෙන යන ගතියකට කියනවනම් විපස්සනා යෝගාවචරයට බොහෝම වැඩ ගන්න පුළුවන්. අද ඒක නිසා හුඟක් වෙලාවට මේ විපස්සනාව කරන ඇත්තන්ට සමක් මන්දක් වෙලා විපස්සනා කරගෙන යනකොට අනිවාර්යයෙන්ම වාගේ පේන්න තියෙනවා මේ කාම රාගේ වැඩි වෙන ගතියක්. භවනා කරගෙන ඉන්නකොට ඒ කාමික හැඟුම් එහෙම නැත්නම් මේ ඉදුරම් පිනවීමේ ආශාව පුදුම විදිහට එන්න පටන් ගන්නවා. එන්න පටන් අරගත්තට පස්සේ අර ඒ පුද්ගලයා දෙලෝක හිර එකක් තමයි මෙතෙක් වෙලා කාමභෝගීව Taman ගත කරපු යාළු මිත්‍රයන්ගෙන් අයින් වෙලා මම ඕගොල්ලෝ වගේ නෙමෙයි සීලවන්තයි මම ඕගොල්ලෝ වගේ නෙමෙයි භාවනා කරනවා මම ඕගොල්ලෝ වගේ නෙමෙයි මම වැදගත් මිත්‍රයෝ ආශ්‍රය කරනවා කියලා යන්නේ භාවනාවට යන්නේ. ඊට පස්සේ වෙන්නේ ගොඩක් කාම ආසාවල් පහළ වෙනවා. පහළ වුණාට පස්සේ කල්යාණ සත්පුරුෂයන් මේක කියා ගන්න බැරි තත්ත්වේ නිසා භාවනා ලෝකයේ අතරවන්නේ. අර මෙතෙක් කල ආශ්‍රය කරපු යාළුවෝ Taman විසින් මේ ඒ අත්ව පහත් කර සරස අසරමං වෙලා හරි චිත්ත පීඩාවකටපත් වෙනවා. මේකෙත් පුරුෂ පක්ෂයට වැඩිය මේ ප්‍රශ්නේ තද්දිම්ම බලපාන ස්ත්‍රී පක්ෂයට. කියන්න කෙනෙක් නැහැ. කමඨාන් සුද්ධ කරන්න කෙනෙක් නැහැ. එවැනි කෙනෙකුට උගාක් උදව් වෙනවා මේ අසුභ භාවනා හරියට කරලා තිබුණා. නමුත් හුඟක් වෙලාට කරලා නෙවෙයි පටන් අරගන්නේ සුද්ධ විපස්සනායෙන් පටන් ගන්න. පටන් අරගත්තට පස්සේ අර මේ කාම ආසාවල් ඉදurang පිළිබඳව ප්‍රණීත භාවයන් දිනු වෙනකොට මේක කරගන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ යත්තන කිව්වොත් මේ වෙලාවේදී අසුභ භාවනා කරන්න ඕන කියලා ආයෙ මොන නරක කරගන්නවා මට ඕනේ විපස්සනා මට සමති බෑ. මට මේ විපස්සනාට මේකද මොකද කරන්න ඕන. විපස්සනා වශයෙන් මුත් කරන්න පුළුවන්. බෑ කියන එකක් නෑ. නමුත් සමත ක්‍රමය නැත්තම් සමතෙන් කරන මේ අසුභ භාවනාව ඒකටම බුදුහාමුදුරුවෝ නැත්තම් අපේ ගුරුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමය. නිසා විපස්සනා භාවනා කළත් මේ චතුරාර්යක භාවනා පිළිබඳව දැනීම, හැඟීම, පරිචයක් තියාගන්න ඒ වගේම තමයි සුද්ධ වශයෙන් විපස්සනා කරන්න යන කෙනෙකුට උනත් විපස්සනා මේ සුද්ධ වශයෙන් සමතේ කරන්න යන කෙනෙකුට උනත් කිව්වත් නම් කියන්නම් පුළුවන් කවුරක් අත එක අහන්නලා ඇති නෑ විපස්සනා කියන්නේ මොකක්ද කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඒක විපස්සනා පාගගෙන සමතෙන් විතරක් ගිහිල්ලා මේ අසෝ භාවනා කරලා තිනුවට එච්චර ලොකු දිනීමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සුද්ධ විපස්සනා කරන්න ගිහිල්ලා කැසපොට ගහගෙන බැස්සත් මේ සමත උපක්‍රම පැත්තකට දාලා කරන්නත් බෑ. ඔය දෙකම නැවතත් වරණගෙනවා විපස්සනා ගැන කිසිම හැඟීමක් නැතුව සමතයට බැසගත්තට බැස ගන්න වෙලාවේදී කිසිම දෝෂයක් යන්න බෑ. බැස ගැනීම සිදු වෙනවා. ඒක හොඳයි. ඒ වගේම තමයි කිසිම සමතයක් ගැන හැඟීමක් නැතුව පුංචි කොළ සලකලා විපස්සනාට බැසගත්තට දෝෂෙකුත් නැහැ බැස ගන්නවා තමයි ඒක හොඳයි. නමුත් මතක තියාගන්න ඕනේ ඔය දෙන්නර දෙන්න අත්වල බැඳගත්තේ නැත්නම් ඉස්සරහට යෑමක් නැහැ. ඉතින් ආරම්භයේදී පේන්න තියෙන සමථ විපස්සනා දෙක එකිනෙකට ඇවිල්ලා එකට ගැටෙන මේ රණ්ඩු කරන දෙන්නෙක් වගේ. නමුත් උඩට යනකොට දෙන්න අත්වල බැඳ ගන්න ඕනේ. අනේ ඒකටයි මේ බහුසුත භාවය අපි ලං කරලා තියාගන්න ඕන කරලා තියෙන්නේ. බැලුව බැලමට නම් මේක ලොකු කැපිපෙන වෙනසක් වුණාට සමථ සහ විපස්සනා කියලා. ඔය සමථ සමාධිය විපස්සනා සමාධිය කියන දෙක අතර තේරුම හරියට ගත්තට පස්සේ දෙකම එකයි. සමාධිය දෙකටම ඕන කාටවත් කියන්න බෑ සමාධිය අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ සමාධිය සඳහා සමථ අධිකාරියම නෙවෙයි තියෙන විපස්සනාවේ ක්‍රමයක් තියෙනවා. විපස්සනා කට්ටිය මම විපස්සනා කරන්න කියලා ගියාට සමතෝපක්‍රම දන්නේ නැත්නම් හරියට වටවලල්ල යාමක් සිදු වෙනවා. මේ දෙකම දන්න කෙනා පැමිණෙන පැමිණෙන தત્ත්වයේ හැටියට උදව් මේ උපක්‍රම පාවිච්චි කරමින් තමන්ට ඕන වෙලා තියෙන මේ සමතේට පෝර දාන්නවත් විපස්සනාට පෝර දාන්නවත් නෙවෙයි කෙලෙස් අයින් කරන්නයි. එනේන කෙලෙස් ඒ ඒ මට්ටමින් අයින් කරගන්න. ඒකයි බෙබින්නෝල් වාරද්දායි සවාංශ කියන්නේ කුංචි මට්ටමක් ආවොත් ඒ සංගරන් එහෙම නෙවෙයි කියන්නේ නමුත් කෙලින්ම කියන්නේ මව හා සමාන දුව හා සමාන මේ සහෝදරයන් හා සමාන හිතක් ඇති කරගන්න. බැරි නම් මේ සමතකමේ දාන්න. ඒකෙන් තමයි අපි මේ අද ධර්ම දේශනට අවශ්‍ය කරන මේ මේ පසුබිම නැත්තම් මේ බහුසුත භාවයට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරගත්තේ ඒ සූත්‍රයට කිසිදු සම්බන්ධතාවයක් නැති වුණාට බෞසුත් භාවයේ සම්බන්ධ කර ගැනීම සඳහා. ඉතින් ඒක මේ රජ්ජුරුවන්ගෙන් ප්‍රතික්ෂේප වෙනකොට රජ්ජුරුව කරන ප්‍රකාශය නැත්නම් ඒ පින්ඩෝල බාරද්වාජ ස්වාමීන් කරන ප්‍රකාශය බොහොම සාධාරණ එකක්. ඒකයි මේක සූත්‍රයක් ගොඩනගන්න හේතුනේ. ඒසවා ඒ රජුරෝ කියනවා මේ බුදුහාමුදුර අපිට කියලා දීලා කියනවා මේ කයේ කේසාලෝමා නකා දන්තා වශයෙන් මෙනෙහි කරන්න කියලා. ආන්නේ මෙනෙහි කරනකොට අපේ රාගය දුර වෙනවා. අපිට භ්‍රමචරි රකින්න පුළුවන් කියනකොට ඒ රජුරෝ කියනවා යේතේ බෝ වාරද්වාජ බෙක්ඛු භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා තේසං තං න දුක්කරං හෝති. හොඳට භාවිත කයක් ඇති වෙන කායන පස්සනාව වඩලාද මනාවකට සීලයක පිහිටි චිත්ත පරිචිත්තානුපස්සන ධම්මානුපස්සන වඩන ලද්දෙකුත් නම් ඒක එච්චර දුෂ්කර නෑ ස්වාමීන් වහන්සේ යේචකෝතේ බොහෝ භාරද්වාජ බෙකු අභාවිත කාය අභාවිත සීල අභාවිත චිත්ත අභාවිත පඤ්ඤා තේසන් තන් දුක්කරා කලින් ඒ වගේ භාවිත මනසක් නැති කෙනෙකුට මේක දුෂ්කරයි. මෙන්න විදිහට කරන රාගේ යාව යටලනවා, මැඩලනවා. ත්‍රිචිස් කොටාසයට බෑ රාගේ මැඩලන්නේ. ඒ ප්‍රකාශය බොහොම වැදගත් වෙනවා. ඒකෙන් තමයි බාරද්දාස ස්වාමීන් වහන්සේගේ ආත්ම ගෞරවයට කෙලෙසෙන්නේ නැතුව තව උත්තරයක් දෙන්න ඉඩ ලැබෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි අර කතා කරගෙන ආපු අසුභ භාවනාවෙන් කරන ධ්‍යාන භාවනා පිළිබඳව පරිච්ඡේදය સમાપ્ત කරමු. යම් කිසි කෙනෙක් අර කියපු විදිහට අට්ටිකේ මත හෝ කෙස් හෝ මොන වර්ණ මේ මොන කොටාසිකින් හෝ පළමුවෙන්ම වර්ණ సంతාන දිශාවෝකාශ පරිච්ඡේද වශයෙන් කියන මොනවා හරි දෙයකින් අරමුණ අල්ලාගෙන නැත්නම් උග්ඝහ නිමිත්ත අරගෙන ඒ මතින්ම භාවනා කරලා ප්‍රතිභාග නිමිත්තට ආවන ඒ පුද්ගලයාට ඒ මේක ස්ත්‍රී ගති පුරුෂ ගති මොනවාක්වත් නැතුව කොට්ඨාශයේ පමණක් තේරෙන්න පටන් ගන්නවා. එතකොටත් ඒ ප්‍රතිභාග නිමිත්තට එනකොට අර කරන අර කලින් ගත්ත උග්ඝා නිමිත්තේ ලක්ෂණ පහක් තියෙනවානේ පහෙන් එකක් ගන්න පුළුවන් මොකක් හරි ගත්තොත් උග්ඝා කියලා. පහම නැති වෙන්න ඕනේ. ඒක පිළිබඳව මම කෙස් දිහා බලන්නේ කියලා කෙස්වල තියෙන වර්ණය කැපිපෙන ගතිය නැති වෙන්න ඕනේ. කෙස්වල තියෙන සතහන, කෙස්වල තියෙන දිශාව, අවකාශයේ වටේ තියෙන දේවල් පරිච්ඡින්න භාවයේ ඔක්කොම අයින් වෙලා කෙස්වල තියෙන පිටිකුල විතරයි මතුවෙන්නේ. ඇටගත්තත් පිළිකුල විතරයි මතුවේ. එතකොට පේන්නේ ඒකේ පටික්කුල භාවය පමණයි. අන්න එතෙන්ට එනකොට නම් වෙන විදිහට කියන්නේ සටහන් ආකාර නැති වුණාට පස්සේ නම් ඔන්න උපචාර මට්ටමට එනවා. ඒ උපචාර මට්ටමේ දිගින් දිගට දිගින් දිගට භාවනා කරනකොට තමයි ඒ විශේෂයි ඒ හිත බැස ගැනීම සිදුවේ. ඒ බැස ගැනීම සිදු වෙනකොට ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච ආදී වශයෙන් ප්‍රසිද්ධිය සඳහන් කරන මේ පරිඋත්තාන කෙලෙස් ඊවර ධර්ම පහ යටපත් වෙලා ඒ විතක්ක ਵਿਚාර නම් වූ අරමුණම නැත්නම් අරමුණටම හිත නංවන ගතියක් ඒ නංවන අරමුණ මේකයි කියලා යණ යන අවස්ථාවේ ස්පර්ශ කරන ගතියක් ස්පර්ශ කරන්නේ දිශාෝකාර සතහන් දිශා වර්ණ సంతාන දිශාෝකාස පරිච්ඡේද වශයෙන් නෙවෙයි පටික් අල්ලන්නේම පටික්කුල වශයෙන් කේසා ගත්තත් පටික්කුල වශයෙන්, ලෝමා ගත්තත් පටික්කුල වශයෙන්, අට්ඨිය ගත්තත් පටික්කුල වශයෙන් ආන්නේ පටික්කුල සංඥාව එනකොට විතක්ක ਵਿਚාර දෙකේ ඊගාට ධානාංග සම්පූර්ණ කරගෙන ඒක ප්‍රථම ධානයට වැටෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා මේ ප්‍රථම ධාන දිගටම වශී කරන්න ඕනේ. වශී කරාට පස්සේ අර ප්‍රකට ලේසි එක මේ කොටාසිකින් පටන් ගත්තට ඊගාට තියෙන එක එක එක එක කොටාස අරගෙන අර ඇති කරගත්ත පටික්කුල සංඥාව මතින් ඒ කොට්ටාසේ පමණක් වෙනස් කරමින් දිගින් දිගට දිගින් දිගට භාවනා කරන්න පුළුවන්. ආනේ විදියට 32ේම ප්‍රථම ධානය ලබා ගත්තා නම් ඒ පුද්ගලයාට ඊට පස්සේ ලැබුවාට පස්සේ ප්‍රථම ධානය ලැබුවාට පස්සේ ඒ එක එක 32 කොටස් එක එකක් කරන තමන් ඉදිරි පිට වාඩි වෙලා ඉන්න කෙනෙක්ගේ ආදී වශයෙන් දිගින් දිගටම දිගින් දිගටම ඒ කොටස් වශයෙන් වඩන්න පුළුවන්. අට්ටි වශයෙන් ගත්තාම මේ මගේ ඇතුලේ ඇටරාමුවක් තියෙනවා. ඒ මතින් ධ්‍යානෙ ලබාගත් කෙනෙක් නම් ඉස්සරහින් කෙනත් දකින්නේ වෙන මොනවාක්වත් නෙවෙයි ඉඳගෙන ඉන්න යට සැකිල්ලක්, ඇවිදින යට සැකිල්ලක්, වැඩ කරන යට සැකිල්ලක් විදියට. ඒ අර භාවනා කරපු එහෙම අට්ටිකේට හිතියොදපු කෙනෙක් මේ දවසක් කියනවා මේ බස් එකේ යනකොට Tamanට ඉඳ ගන්න ආසනයක් ලැබිලා ඒකෙදී ටික වේලාවක් ඒ අට්ටික භාවනාව කරලා නිකන් බස් එකට හිත යොදලා බලනකොට මුළු බස් එකේම ඇට සැකිලි කට්ටියක් යනවා පේනවා. එච්චරමයි. මුන්නම දෙයක්වත් වෙන පේන. ඊට පස්සේ විශාල වේසනකක් ඉන්න පොලක් මැදින් යන වෙලාවේදී ඒකට හිතේ දුවොත් ඔක්කොම ඇට සැකිලි නටවනවා තමයි. බලනකොට මිනිස්සු මොනවත් ඇත්තේ නැහැ මුළු වීදියේම පිරලා තියෙන ඇට සැකිලි වලින් කියන්නේ. යම් ආකාරයකට මේ ලෝහිතං මේ ලේ කියන කොටාසේ දිචෝ දාන හිටියනම් තමයි ලේ මල්ලක් විදිහට තමයි පේන්නේ. පස්සේ තියෙන ඔක්කොම මලු මලු ලේ පුරවලා තියෙනවා. එහෙම නැත්නම් වීදියේ ඉන්න හරියා ක්ෂණගේ බල්ලන්ගේ හරකුන්ගේ හැම තැනම ලේ කුරවච්ච මලු. මස් වශයෙන් ගත්තොත් මස් කඩයක්. ඔබාෂා පිපිරිච්චාම බසක් පෙරලිච්චාම එහෙම දකින්නකොට මේක දිහා බලනකොට කවදාකවත් ඒක අර සත්ත්ව සංඥාවක් නෑ. ඒක ප්‍රලා තියෙන්නේ ආත්මේ හරගිය කට්ටියගේ ඉතුරුච්ච කැලී ටික. ඉතින් ඇටවතෙන් බලනවනම් ඇට කොටවල්. මස් වලින් බලනවනම් මස් කොටවල්. ලේ වලින් බලනවනම් ලේ කොටවල්. කෙස් වලින් බලනවනම් කෙස්. මෙන්න මේ විදිහට බලන මට්ටමට ගත්තට පස්සේ එතනදී සමතේ වශයෙන් හිර වුණොත් ඒ පුද්ගලයා එතනින් අතර වෙනවා. ඒ කියන්නේ මේ මේ අසුබේ මැරිච්ච කුණකනම් පළවෙනි ධ්‍යානට යන්න පුළුවන් කියන එකයි අපි කලින් මතක් කරගත්තේ. පණ තියෙන කුණකනම් ගන්න බෑ. ප්‍රථම ධ්‍යානට යන්න බෑ. නමුත් පණ තියෙන කෙනෙකුගේ උනත් අරගෙන ඊට පස්සේ ඒකට විපස්සනා පැත්තට හිත හරව ගන්න පුළුවන් නම් අර තිස්ස තරුණාංශ වගේ ඒකේ දත්තක දැකලා පෙර කරන ලද කර්ම පූර්ව නිමිත්ත ඇති කරගත්තොත් ප්‍රථම ඥාන ලබන්න පුළුවන්. එතකොට මුළු සක්වල පුරාම තියෙන සෑම ජීව සජීවි කොටසවල ඇට වශයෙන් ලොම් වශයෙන් කෙස් වශයෙන් පලා ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඒ විදිහට දිගට පතුරවන්න පුළුවන්. ඒ පතුරවන කෙනාට අර මේ කාමච්ඡන්දේ වගේ දේවල් බොහෝම කාලයකට එන්නේ නැති විදිහට යටපත් කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට තමයි ඒ කොට්ටාස භාවනා කරන්නේ මේකෙන් අභිභායතන කසින කරනවා නම් ඒ කෙනාට නීල කසිනේ සඳහා මේ කෙස්වල තියෙන කළු පාටත් කළු ඉංග්‍රීයාවේ තියෙන කළු පාටත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඇස්වල කළු වල තියෙන කළු පාට අරගෙන එහිත් ආ වූ නීල වර්ණය කපිල වර්ණ කියලා තමයි මේක සමානලාට පොතේ සඳහන් වෙන්නේ. ඒකම මතින් ගියොත් ඒ අසුභය වර්ණයෙන් අභිභවනය කරනවා. කෙස්වල තියෙන අසුබ ලකුණ කෙස්වල තියෙන නිල් වර්ණයෙන් අභිභවනය කරපුවාම ඒකට අභිභායතන නිල කසිනිය කරගෙන හරියට නිල් මානෙල් මලකින් ගත්තා වගේ මුහුදේ තියෙන නිල් පාටෙන් ගත්තා වගේ නිල පාට වර්ණය මතු කරගෙන නිල කසිනිය ලබන්න පුළුවන්. ඒතකොට චතුත් අධ්‍යයන දක්වා යන්න පුළුවන්. ඊගාවට ඇටවලින් සහ සුදු ඉංග්‍රියා වගේ දේවල් ගත්තොත් ඒ පුද්ගලයාට ඕදාත කසිනිය මතු කර ගන්න පුළුවන්. සුදු පාට පිළිකුල ඉක්මවල සුදු පාට මතු කරන්න. මේ සුදු පාට ඉස්සලා මතු වෙන්නේ අවවර්ණ. එච්චර දිලිසෙන පාටකට නෙවෙයි. ඒ මට්ටමේ තියෙද්දි තාම අට්ටිකේ ඕදාතයට හැරලා තියෙන. ඊට පස්සේ ඕදාත කසිනේ පිරිසුදු කරන පිරිසුදු කරන යනකොට ඔය ටියුබ් බල්බ් එක වාගේ මුත් පිරිසිදු නිල් පාට ආලෝකයට යනවා. පිරිසිදු සුද්දට යනවා. ඊට පස්සේ ඒක මතින් ප්‍රථම ධානය ආදී චතුර්ථ ධානයට යන්න පුළුවන්. ඊගාට ලේ මතින් ගත්තොත්, අමු මස් මතින් ගත්තොත් රතු පාටට යන්න පුළුවන්. ඒ වගේම මුත්‍ර හෝ බුරු මේ තෙල් මදය ගත්තොත් කහ පාටට යන්න පුළුවන්. නැත්තම් පිට. ඒ වගේම කහ පාට කසින ගන්න පුළුවන්. ඒකට කියනවා අභිභායතන කතන කියලා. අභිභායතන කියලා කියන්නේ ප්‍රතික්‍ූලයේ අභිභවනය කරන යටපත් කරගෙන තලාපෙලාගෙන වර්ණය මතු කරගත්තොත් වර්ණ කසින් කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඇටවල කෙස්වල වාගේ පළවෙනි කොටස් 20ෙම පටවිය තමයි ප්‍රකට. එතකොට ධාතු මනසිකාර වශයෙන් ගත්තොත් අර රාහුල ස්වාමීන් වහන්සේට බුදුසජාන් වහන්සේ දේශනා කරා දේශනා කරා වගේ අජත්තහ පඨවි අජත්ත පඨවි ධාතු බාහිතා බහිද්ධා පඨවි ධාතු පඨවි ධාතු රේවේසා ඇතුළත ගත්තත් මේකේ ඇටවල අමංගේ මේ පණ තියෙන ඇටවල පඨවි ධාතුව ගහක ගලක ගත්තත් පඨවි ධාතුව අභ්‍යන්තර බාහිර පඨවි ධාතු පමණයි ලෝකේ කියන්නේ ඔච්චරයි ඔක මමේ මාගේ කියලා ගන්න ස්ථිර ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නෑ ශූන්‍යතාවයයි තියෙන්නේ කියලා පටවි ධාතු වශයෙන් යන්න පුළුවන්. ආපෝ ධාතු වශයෙන් වැగిරෙන සුළු ගතිය ගත්තත් ඇතුළත තියෙන ලේවල, කෙලවල, සෙමවල පට වැగిරෙන ගතිය තියෙනවා. ඒක බාහිරේ වැగిරෙන ගතියක් තියෙනවා. ඒ වැగిරෙන ගතිය පමණයි. ආපෝ ගතිය පමණයි. එතකොටත් ගහක ගලක මේ දොලක ආපෝ ගතියට කාම තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් පිනවීමේ ආසාව ඇති වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ අභ්‍යන්තරගත වෙලා තියෙන ආපෝ ධාතුවෙත් කියලා ශුන්‍යතා පරිසංවිත. එහෙම නැත්නම් අර කියන ආදීනවානුපස්සන, අසුභානුපස්සන පැත්තට ගියොත් ඊට පස්සේ අර මේ සත්තාලීසාකාර භාවනා පෙන්වන විදිහට එක්ක දුක්ඛ, එක්ක අනිච්ච, එක්ක අනාත්ම ස්වરૂපෙන් ඕන තැනකට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා බලනකොට අපිට මේ පංචස්කන්ධය තමයි ඒකාන්තයෙන්ම දුක් දෙන්නේ. හැබැයි උපාදාන කෙරුවා. පංච උපාදාන කියනවා. පංචස්කන්ධයම ඔය කොට්ටාස වශයෙන් හෝ ධාතු වශයෙන් ගන්න තරම් අර භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා කියන මට්ටම තියෙනවනේ. එහෙනම් මේ මනුස්සයාට මේක විශ්වවිද්‍යාලයක නැත්නම් මේ පරිේශනාගාරයක තියෙන පරිේශන කූඩුවාවේ ඕන දෙයක් ඕන පැත්තකට හරවන්න පුළුවන්. ඒ නිසා මේ මෝඩයා මෝඩ වඩුවා ආයුධත් එක්ක පොර බදනවයි කියන වගේ මේ ශරීරය අභාවිත කයක් අභාවිත හිතක් අභාවිත හිතක් මේ සීලයක් අභාවිත ප්‍රඥාවක් ඇති කෙනාට කාමයේ වර්ධනය කරන්න හේතු වෙන අනුන්වත් කාමයේ වර්ධනය කරනවා. ද්වේෂයත් වර්ධනය කරනවා. මෝහයත් වර්ධනය කරනවා. නමුත් ඒ භාවිත කාය භාවිත සීලා කියන කෙනෙකුට නම් මේ අසෝ භාවනා පැත්තෙන් දුන්නත් මේ මනුෂයාට ඔය කාමච්ඡන්දේ වගේ දේක් දුරු කරගන්න පුළුවන්. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරන්නේ ඒකයි මේ මේ විදිහට භාවිත කාය භාවිත මනස ඇති කෙනෙකුට හිමාල පර්වතය තුනක් දෙකට පලන්න පුළුවන් නම් මේ තුච්ච වූ කාමච්ඡන්දය ගැන මොනවද කොච්චර දඟලන්නේ කියලා කියනවා. ඊයබැයි අර වතුරේ ඔළුව උසගත්ත මනුස්සයාට කියන කතාව. යම් ප්‍රමාණයකට තමන්ගේ කය හිත වර්ධනය කරගත්ත කෙනාත් නම් කාමච්ඡන්දය කියලා කියන්නේ බොහොම චවාය කාමච්ඡන්දාය කියලා කියන්නේ මේ කුණු මේ දුර්වල මේ තුච්ච කාමච්ඡන්දේ මොකද්ද? මහා මෙරපවා නැත්නම් හිමාලය පර්වතයේ දෙකට පලන්න පුළුවන්. ඒහු කෙනාට මේක මොකද්ද කියලා කියනවා. නමුත් ඒක පුරුදු කරපු නැති කෙනාට කාමච්ඡන්දේ මහා මෙරකත් වැඩි ලොකුයි. ඒක මේ මනුස්සයා දෙකට පලනවා. ඒකයි මේ උදින් රජුරෝ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ කියන කතාව ඇත්ත අර කින විදිහට භාවිත කරන ලද කෙනාට නැති කෙනාට අමාරුයි. ඊට පස්සේ මේ අහනවා රජුරෝ ස්වාමීන් වහන්සේ ඔච්චර බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන උපවාසලාගේ Brahmachariයට නැද්ද ඔయిత වැඩිය? කියන්නේ මම ඔయిత කරලා තිනවා මම පැරදිලා. මම තාම කාමචන්ද්‍ර යටයි නොකිය බැරිද කියනකොට අහනවා ඒ ස්වාමීන් වහන්සේලා උත්තං ඒතම් මහරජතේන භගවතා ඥානතා පස්සතා අපි සම්මුද්දේන අරහත අபிසම්බුද්දේන එතතුම් මේ භික්කවේ ඉන්දේසු ගුත්තද්්වාරෝ විහෙරත. ඉඳුරන්ගේ ගුත්තද්්වාරේ ඉඳුරන් සංවර කරගෙන ජීවත් වෙන්න එතකොට ඒ බුද්ධලඩව ගහමච්ඡන්දෙට එන්නත් ඉස්සරහා සංවර කරලඳ ඉදුරන්ගෙන් අර කියන භාවිත කයෙන් මේක කරගන්න පුළුවන් මම හිතනවා ඒක අපි ලබන පාඩට ඉතුරු කරන්න වෙනවා කාලානුරූපව අපිට කාලේ මේ අවසානයේ පැමිණලා තියෙන නිසා අපි ඒක ඊගාව දවසට කරගනිමු නමුත් මේ මධ්‍යස්ථ ප්‍රමාණය වුණත් හොඳට පුහුණු හිතක් භාවිත මනසක් ඇති කෙනෙකුට නම් වැඩ ගන්න පුළුවන් නමුත් බුද්ධ ධර්ම කියන්නේ එහෙම එතනින්ම සීමා වෙච්ච එහෙම නැත්නම් දුප්පත් දේශනා විලාසයක් නෙවෙයි.